එත්තේ සහයාකෝපනේතා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිතමානා නිවිතති චක්කු සංපස්සා ලෝකේ පිය රූපං සාතරූපං ඒකා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිතමානා නිවිතති යද මහා කටිපත්තහන දෝෂී ඉදිරිපත් කරගෙන නිවාස පාදකම අනිත්‍ය භාවයෙන් අංගරප්පටි ඉදිරිපත් මේ අර්ථ හත්වෙනි වතාවට හඳුන්නේ සතිපට්ඨාන සූත්‍රය අනුව කලකරන ධම්මානුපස්සනාවට කොටයි වූ අච්චපපයේ දෙවෙනි සත්‍යය විනිසක්ෂය නැත්නම් සමුදේ සත්‍යය තමයි මෙතන අපි දීර්ඝ වශයෙන් මේ සාකච්ඡාවට ලක් කරන්නේ. ඒ සමුදේ සත්‍යය අපේ කුෂ්ණාව කියන එක නැත්නම් සමුදේ අපි මහනකොට ආසන්නම කැපී වීම චෛතසිකයේ වශයෙන් කුෂ්ණාවේ කියන එක මේ වෙනකොට ප්‍රසිද්ධ කරගෙන අපි කියනවා. නමුත් ඒ තෘෂ්ණාව වශයෙන් ප්‍රකටව ආසන්නව ප්‍රසිද්ධ වේදිකපත් වුණාට එතන බල මුලුවක්ම මාර්ගේනා මුලුවක්ම වැඩ කරනවා. ඒ නිසා චිත්‍ර විභාගයේදී අපට UI කියන එකක් වෙන් කර කර වෙන් කර කර මේ බල මුලුව දුර්වල කිරීමේ වැඩපිළිවෙලට මුතු හොයන්න විද්ද වෙනවා. ඒ අනුව සටන් උපක්‍රම සැලසුම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංහාව කොතනකනම් උපදින්නේද කොතනකනම් läග ගන්නේද කියන ප්‍රශ්නය සර්වඥන් වහන්සේ විසින්ම ඉදිරිපත් කරමින් මේ මහා අභිඥතා ඥාන ගම්භීරත්වයෙන් යුක්තව ඒ සෘෂ්ණාව ළඟ ගන්නට සෘෂ්ණාව උපදින තැන් විස්තර කළා. නමුත් ඒ විස්තරේ දිහා බලනකොට මේ වාගේ පූර්ණ කාලීනව භාවනාකම් යෙදিলা ධර්ම විනය ආධාරණි තමන්ගේ අත්දැකීම් අනුව එකින් එක එකින් එක ලියාගෙන යන පිළිසකට ඇර ඊ타මත්ම හේතු ගන්න ලදෙනියක් වුණා අමාරු තත්යක් තියෙනවා මොකද අපි හිතන තැනක නෙවෙයි නැත්නම් හිතන පෙළවෙන තැනක නෙවෙයි මේ තෘෂ්ණාව උපදින්නේ. ඒ නිසා වෙන ගැඹුරකට ගිහිල්ලා මේ තෘෂ්ණාවේ උත්පත්තිය තෘෂ්ණාව ළඟ ගන්නා තැනත් හැදෑරීම සාමාන්‍ය ජීවිතයේ කිසිසේත්ම සම්බන්ධයක් නැති බුදු ධර්ම සඳහා දැනීම ලබා ගන්නා වැඩ පිළිවෙලක් කියලා සාමාන්‍ය කෙනෙක් දෘෂ්ටි වල පුදුම වෙන දෙයක්. ඒ මොකද මේ වාගේ පූර්ණ කාලිනව යෙදිලා එක සැරයක් නෙමෙයි දෙතරයක් නෙමෙයි තුන් සැරයක් නෙමෙයි අහලා හිතලා ඒ වාගේම භාවනාවට නංවලා බැලුවත් මේ කියන කාරණා අනුව විශ්වාස කරන කාරණා පිළිගැනීමක් ඇති කරගන්න බැරි පුළුවන් තරමට. ඒ මොකද මෙතන සර්වඥතා ඥානයේ ප්‍රකාශය ප්‍රකාශයට පත්වීමක් තියෙනවා. ඒ නිසා අපිට ඉතාමත් ඉවතිල්ලේ ගැටේ මුලටම අඳ ගහගෙන යෑම සඳහා ඒ තෘෂ්ණාව උපදින තැන් සලායතන වශයෙන් චක්කුම් ලෝකේ පිය රූපං කාත රූපං ආදි වශයෙන් චක්කුතෝත ධාරණ කිව්වා කාය මන කියන ආයතන කය ඉස්ලාම අඳුනලා දුන්නා. ඊගාවට ඒ අයේ ඒ ගෝචර රූපවලට විශේෂ රූපවලට ගෝචර වෙන්නා වූ ආරම්මන හය අඳුනලා දෙනවා. රූප වේදනා සංඥා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. එතකොට මේ දෙක නම් සාමාන්‍යයෙන් ගැඹුරක් හිතන ගැඹුරක් කල්පනා කරන කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ඇහෙත් රූපයේ මේ කියන කුෂ්ණාව ඒකට බැඳීම මම වාසියෙත් තියෙනවා අනු වාසියෙත් තියෙන එක දකින්න පුළුවන් කියන එක හිතු ගන්නලා දීමේ ඉස්සරම තද බල ප්‍රශ්නයක් ඉතින් එකක් නෑ. නමුත් ඊට ඇතුළට ගියාට පස්සේ මේ චක්කු විඥානයි. චක්කු විඥානේ අපි ගිය පාර දෙපත් කරගත්ත ඒකයි චක්කු විඥානං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං චක්කු විඥානේ කියලා කියන්නේ කාටත් ප්‍රිය රූපයක් ප්‍රිය රූප කියලා කියන්නේ ප්‍රිය භාවයක් කියන එකයි. සාත රූපං මිහිරි භාවයක් කියලා කිව්වට පස්සේ ඉතින්දා ජීවිතේ කවදාකවත් අපිට හම් වෙන දෙයක්වත් අපි ප්‍රිය කරපු දෙයක්වත් මනාප කරපු දෙයක්වත් දිනු පවන කරන්න උත්සාහ කරපු දෙයක්වත් නෙවෙයි. චක්කු විඥානය කියන්නේ මොකද භාවනාවෙන්වත් අල්ලගන්න බැරි පුළුවන් තරම. නමුත් සර්වචනාසී ඒ බෝබඩ මුලදී සාක්ෂාත් කරන ලද ඒ ගැඹීර ස්වභාවය යටතේ මේ චක්කු විඥානයේ මේ තණ්හාව ඉපදීමේ ශක්තිය තියෙන බව එහෙම නැත්නම් අන්නාවේ ළඟ ගැනීමක් මෙතන වෙන්න තණ්හාට ආරක්ෂාව සලසන බව විචක්ෂ විඥානීය චක්ෂ විඥානයේ බවට පත් වෙන්න ඉස්සරලා වෙනමම විඥාන ස්රෝතයක් පවතී. ඒ විඥාන ස්රෝතය තමයි ඇහැට රූපයක් වටීම නිසා එයින් කැඩිලා ඒ විඥානයේ ඇහි උපදිනකොට අපි කියන චක්කු විඥානය. අර මූලිකව පවතින ස්වභාවය නෙවෙයි මෙතන කතා කරන්නේ මේ චක්ෂු විඥානයේ බවට පෙරලිච්ච චක්කු විඥානයේ බවට හැරිච්ච සංකර වෙච්ච කෙලසිච්ච විඥානයක් ගැන කතා කරනවා. ඒ විඥානයේ තියෙනවා තණ්හා විපදවන ස්වરૂපය ඒ වගේම තණ්හාට ආරක්ෂාව සම්පූර්ණ ස්වરૂපය. ඉතින් මේක ඇත්තටම යෝගාවචරය වගේ කියන්න ඕනේද? ඉතින් සදාචාරාත්මකව බැඳිලා තියෙනවද මේ චක්ෂු විඥානයේ කෙලස් කියනවා උපදිනවා නැත්නම් ඒකේ කෙලස් ආරක්ෂාව තලතන අපි මේකට කොහොමද යහලාවත් දැකලාවත් නැති මේ චක්ෂු විඥානේ කොහොමද මේක වෙන්නේ කියලා බැලුවොත් ඒක තමයි මේ ගැඹුර හිතේ. මොකද අපි දැනගෙන කරන වැරද්දක් නම් අපිට ඒක නතර කර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ චක්ෂු විඥානය ගැන කතා කරනකොට අර වගේ ගැඹුරකට යනවා. ඒ නිසා ඒ චක්ෂු විඥානය සාමාන්‍ය පස්සෝපාල දුලස්සංග ගැන කල්පනා කරනකොට විඥාණයට කලින් තියෙන්නේ සංඛාර පස්සේ තියෙන්නේ නාමය. විඥානයේ නිසා නාම රූප කාල වෙනවා නාම රූප නිසා විඥානය පහළ වෙනවා කියන එක පච්චුතාවත්ථන්ති කියන විදිහට ඉතාමත්ම සංකීර්ණ සූක්ෂම විදිහට එකිනෙකා එකිනෙකාට උදව්පකාර කරනවා. සාමාන්‍යයෙන් ඒක ප්‍රතිඋත්පන්න වෙනවා එකිනෙකාට එකිනෙකාට වාසිය පිණිස අනිත් එක්කන පිළිහිට කර ගන්නවා කියන එක එදිනදා විවහාරය කියන්නේ එකිනෙකා පිට කතා ගන්න. ජීවිතේ මේ ටිකක් අතරවාර කෙනෙකුට අතහරවල තමන්ගේ පිට කතා ගන්න බෑ. මේක මත යම් වාතාමාරුවක් තියෙනවා පිටපැත්තට අතහරවන්න බැරි නිසා අපි කියනවා එහෙනම් තමුන්නාසි මගේ පිට කතාන්න මම තමුන්නාසිගේ පිට කතාන්නම්. ඒක දෙන්නර දෙන්න පිට කතා ගැනීම කරගන්න පුළුවන්. දෙන්නර දෙන්න උදව් උපකාර වෙනවා අර කොරයි යම් දැයිවා. ආන්නේ වගේ මේ විඥානයේ නාම රූපයට උදව් කරනවා නාම රූපේ විඥානයට උදව් කිරීම තුලින් දෙන්න කැපිපේ. මේක තමයි මේ පරිසම්පාද විස්තරයේ තියෙන ඉස්හාමත්ම ගැඹුරුම කුරුක. විශේෂයෙන්ම මහාන සූත්‍රයේදී අවසනන් දෙන්න විපස්සී විද්‍යාවන්තේ මේ බුද්ධ හත්යට පස් වෙන්න කලින් ඒ පරිසම්පාදයේ අවරෝහණ ක්‍රමයට ගිහිල්ලා නාම රූප දක්වම හොතට විසුදවම තමයි විඥාණයෙන් අවබෝධ කරගත්තා කියන එක පෙර ඥාන පෙර ඉදු කඳ පිළිවෙත බලලා පෙර බුදු ඥාන වහන්සේලා ගැන අපි කෞතම ශ්‍රී සම්බුද්ධ ඥාන වහන්සේ දෙකිනවා. නමුත් එතනින් යහට යන්න බැහැ. මේ විඥාන නිසා නාම රූප වෙන්නේ කොහොමද? නාම රූප නිසා විඥාන වෙන්නේ කොහොමද කියන එක කොහොමදක්වත් තර්කයෙන් අල්ලන්න බැහැ. ඒ තරමටම එතන හරිම සූක්ෂමයි. හරිම සංකීර්ණයි. ඒ නිසා මේ ගිය පාර අපි සාකච්ඡා කරපු මේ විඥානයේ තියෙන මේ සූක්ෂම භාවය මූල ධර්මයක් වශයෙන් නැත්නම් අපි පිටට විකල්පයක් වශයෙන් දාලා බැලුවොත් අල්ලා ගන්න පුළුවන් වෙන තාලෙට මම භාවනාවට ලොකු අලුතක් නව මුහුණක් එයි. ඒ නිසා කවම කවදාකවත් විඥාණයට විඥානිතේ කෘත්‍යය තමයි එයා මේයින් වෙන්කොට දැනගන්නේ. විඥාණයට බාහිරේ වෙන මොනවත් නැතුව අවදාකවත් තමා වෙන්කොට දැනගන්නත් බෑ තමාට ප්‍රකාශ වෙන්නත් බෑ ඒ නිසා විඥානෙත් නැගී හිටින්න නම් අනිවාර්යයෙන්ම මේ නාම රූප සංස්කාර කොටසක් මතු වෙන්න ඕනේ ඉද්දෙන්න ඕනේ පිටිකවෙන්න ඕනේ කුපිත වෙන්න. එතකොට විඥානය කරන ප්‍රධාන කෘත්‍යය තමයි මෙන්න රූපේ කියලා අඳුනා ගැනීම තුළින් තමනුත් අඳුනවා දෙනවා. තමයි මේ රූපය මේ වෙන්කොට හඳුනාගත්තේ හඳුන්ලා දුන්නේ කියලා විඥාණය මතු වෙනවා අර ඇති වෙච්ච රූප ධර්මයක් එක්ක ඒ රූප ධර්මයේ රූප ධර්මයක් බව හඳුන්වා දීමේ කෘත්‍ය කරනවා. ඒ නිසා විඥාණයෙන් ඇති වැඩක් නැහැ බාහිරේ උපිත වීමක් නැහැ. උපිත වෙච්ච දේ තමාගෙන් වෙන්කොට දැක්වීමමයි විඥානයේ පරම කෘත්‍යය ඒ මාර්ගයෙන් තමා කැපිපේ. ඒ නිසා විඥාණයට කවදාකවත් විඥාණය අඳුර ගන්න බෑ. ඉති තාමත්ව තදබල රහසක් විඥානේ තියෙනවා. මේ කියන්නේ චක්ක විඥානේ බාටපත් වෙන්න ඉස්සරලා විඥානයක් තියෙනවනේ. පරක් තියෙනවනේ. ආනේ තියෙන විඥානයේද රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ ධර්මතාවයක් ඇවිල්ලා වදින්න නැතුව එයා ඉන්න බව දැනගන්න බෑ. මේ විදිහට කියනවනම් විඥාණයට විඥාණය ආහාර වෙන්නේ නැහැ. විඥාණයට විඥාණය ගොදුරු වෙන්නේ නැහැ. ඒක තියෙන බවට, කුපිත බවට, ප්‍රකාශ බවට, වැඩ කරන බවට මත් වෙන්න නම් පිට එකක් එන්න ආපු ගමන්ම විඥාණය කරන්නේ මෙන්න අහවලා කියලා ඒක වෙන්කට හඳුනා දෙන ගමන් හඳුනා දෙන්නා වූ තමනු ඒ මාර්ගෙම කැපිවේ. මේ නිසා විඥාණය හඳුනා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම නාම රූප කොටසකට හිත යෙදී යුතුයි. තවත් මෙතන විවිධ ගණිතම සමීකරණයක් වගේ තවත් සමීකරණයක් පෙන්නලා දෙන්න පුළුවන්. ඒ තමයි විඥාණය අපි හිතමු මේ ප්‍රතිපකාන විද්‍යාවම මේ සංදේශකට පෙන්නන්නේ චක්සු රූප චක්සු විඥාන චක්සු සංකප්ප ජාතකත්ව මාත්‍රක ආදී වශයෙන් චක්සු දෙමින් කරගෙන ඉන්න නිසා ඒ ආයතනය වෙන කටයුත්තක් ගත්තොත් ඇහැට මේ නිස්පද්දව පවතින මේ විඥාන ස්රෝතේට ඔන්න රූපයක් නැත රූපයක් ඇහැට ආපාදගත වෙනවා ඇහැ මුල් කරගෙන විඥානයේ ඇහි උපදින. එතකොට ඔන්නේ රූපේ පේ. මේ පේන රූපය නැත්නම් මේ ගෝචර වෙන්නා වූ ආරම්මන වෙන්නා වූ විශේෂ වෙන්නා වූ වස්තුව කාර්යවම දාකත් එක චිත්තක්ෂණයකදී සම්පූර්ණයෙන් ලබනවා. ඒක එක පැතිකඩයි දකින්න. දෙවෙනි වතාවට බලනකොට ඒ පැතිකඩ නොවෙන්නත් පුළුවන් වෙන්න කීප වතාවක් බැලීමෙන් තමයි ඒ Taman බලන දේ සාකල්යෙන් සාකල්යෙන් මෙන් සකල වශයෙන් දැනගන්න පුළුවන්. ඒක නිසා එක චිත්තක්ෂණයකදී කාම දාකත් බෑ විඥාණයට Taman ඉදිරියට තියෙන දේ සම්පූර්ණයෙන් දැනගන්න. ඒ නිසා විඥාණයෙන් කරන්නේ අර්ධ කෘත්‍යය. චිත්තක්ෂණ රාශිය කනිවාරීම පෙළට යන්න ඕනේ. ඒ අරමුණ මතු කරගෙන එතකොට තමයි අරමුණේ සර්වඥ දේශනා පවතින විදිහට 11 ආකාරය දැක ගන්න පුළුවන්. පළවෙනි වතාවට නැත්නම් ඒ මේ විඥාණය කෘත්‍යකරණයේ චිත්තක්ෂණේ මොකක් හරි එක පැතිකඩක් වෙයි. මේ පැතිකඩ යන්න යන්න යන්න යන්න ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරමින් තමයි අපි මේ පුද්ගලයා ඒ සතා ඒ සිද්ධිය ඒ මේ ඒ අඳුරගන්නේ. ඒ නිසා බොහෝ වතාවක් ඒක දිහා බලන්න ඕනේ මේ කරන බොහෝ වතාවක් ගැනීම තුල පැරණි සංඥාවල් පුදුමාකාර විදියට මේ වස්තු කෙරේ. දැක්කා කියලා හිතනවා. දකින්න වෙලාවේදී අහුවයි කියලා හිතනවා. බැලුවයි කියලා හිතනවා. ගඳ බැලුවයි කියලා හිතනවා. රස බැලුවයි කියලා හිතනවා. මේ නිසා විඥානයේ ක්‍රියාත්මක වෙනකොට නැත්නම් විඥානයේ අසම්පූර්ණ ක්‍රියාව වෙනකොට අපේ හිතේ තිබුණු සංඥාවල් රාශි වශයෙන් මේකට ගන්නවා. මේ ගැනීම නිසා අපි දැක්කයි කියලා හිතන දේ මිසක් ඇත්ත දකින්න නම් ඕම බලන්න. පුතඥාන ලෝකෙන කවම දාකවත් වෙන්නේ නැහැ කියලා කියනවා. දකින්න දේ දකින්නේ නැහැ. දැක්කයි කියලා හිතනවා. ඒක නිසා විඥානීය කියන Tamanට තනියම හිත ගන්න බැරි ගතියක් විඥානයේ එක චිත්තක්ෂණයක කවම දාකවත් අරමුණ සාකල්යෙන් දැක්කන්න බැරි ගතියක්. නිසා විඥානය හැම වෙලාවෙම අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න සංස්කරණය කරන්ඩ ආරම්භන අනුසයක් ඇති කරගන්න. මේ ආරම්භනේ කොනක් ඇති කරගන්න. කොනක් අඩුපාඩුවක් තියෙන. නැත්නම් වැඩි පාඩුවක් තියෙන. ඒ නිසා අවදාහකත් ඇත්ත හැටියෙන් දකින්න බෑ. මේ නිසා බොහෝ වතාවක් කර්මන දැකීම මේ ඇත්ත ඇති හැටි දැක ගැනීමට අත්‍යවශ්‍ය කාරණා. ඉන්සානා පාණිට පිළිපෙයදනව නම් කවමදාකවත් යොදන පළවෙනි දකින ආනාපානෙන් අපිට ආනාපානෙ දැක ගන්න බෑ. ඊ ආනාපානෙත් මේ ආනාපානෙ ගත්තාම අපි කතා කරන චක්කු විඥාන නෙවෙයි කියලා හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතන්නේ එතකොට සිද්ධ වෙන්නේ කා විඥානේ මාර්ගේ. එතකොට මේ ඇති වෙන අවස්පර්ශය වෙලාවක දකින්න පුළුවන් වෙලාවක ඉහළ පහළ යන රුස්මරැල්ල දකින්න පුළුවන්. සමහර වෙලාවට ඒ ස්පර්ශ නිසා ඇති වෙන උණුසුම් සිතිල් ගති තද කුරුසු ගති මැදෙන පිරිමැදෙන ගති උණුසුම් සිසිල් ගති දැනෙනවා ඒකෙන් අපිට කොහොමඩක් අපිනිච්චය කරන්න බෑ අපි ආනාපානෙ දැකයි ආනාපානෙ දන්නවයි කිය ආනාපානෙ විඤ්ඤාතයි කිය ඒ නිසා ආනාපානිය බොහෝ වාරයක් නැවත නැවත කරනවා ඉම්බීම ඇකිලිම ගත්තනම් ඉම්බීම ඇකිලි බොහෝ වාරයක් කරනවා කරනකොට කරනකොට කරනකොට අර කලින්ම අපි ඉස්සල්ලාම පැන දකින්න එතන හැපීමේ ස්වභාවය දකින්න ආදි වශයෙන් එnde එnde එnde එnde එnde ඒ දන්නා කාරණාවට තව තවත් කරුණු ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා පිටම දකිමින් දකිමින් දකිමින් යනකොට තමයි හිතා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න එකක් පිළිබඳව යථා භූතයක් ඇති හැටියෙන් දකින්න නම් අවස්ථා කීපයක් චිත්තක්ෂණ රාශිය එක එල්ලෙම එහි වැටී තියෙනවා. මේ අතරමැද මොනම හෝ හිතවිල්ලක් ආවොත් ඒකෙන් වෙන්නේ නැති දෙයක් ඇති බවට දැක්කාසේ හිතාගන්න. එනිසා මේ චිත්තක්ෂණ රාශියේ සීම කල්පනාවල් තියෙනවා. ප්‍රත්‍යක්ෂේම වේවි. ප්‍රත්‍යක්ෂේ උනත් මෙච්චර චිත්තක්ෂණ ප්‍රදේශයකින් දැකලා ඉවර වෙනවයි කියලා කියන්නේ. එකක් තමයි මේ අතරමැදට හිතවිලි වැටලා එහෙම නැත්නම් චින්තාමය ඥාන වැටලා මේක කෙලකන ගන්න. දෙක තමයි අපි යෝග දක්ක අපි දන්නේ ඔයා හතුරමයි කියලා අපේ කලින් තිබුණු අර සංඥාවල් අර දකින ප්‍රත්‍යක්ෂේ නිතරම වාකයි. අතුරෙක් දැකනම් ඉතින් අපි දකින්නකොටම යාන්තම් එකේ සුද දකින්නකොටම අපි විනිශ්චය කළ ඉවරයි මෙයාගෙන් කවදාකවත් විතරක් බලාපොරොත්තු වෙන්නේ මෙයා හතුරුමයි. එතන මුණාප විතභාග රූපයක් දක්කන ඒක පිළිබඳව මනාපේ මොනම තාලකින් අසුමුමනේ කෙරුවා මොනම තාලෙන් කලින් සූදානම් වෙලා හිටියා බේරගන්න බැරි තරමට මේකට ඇලෙන ගතිය ඇති. මෙන්න මේ කර්ම දෙක නිසා ඒ විශේෂයෙන්ම ඇලුම් බඳුන් සහිත රූපයක් එක්ක දකින්නකොට අනකොට ස්පර්ශ කරනකොට එහි පරණ මත් ගතිය පරණ පුරුදු ඇබ්බැහිය බොහෝ විට ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ බව දන්නවනම් ඉතරයි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ දන්නවනම් අවදාකත් උන්චිකට කරක්වත් වෙන්නේ දැනගන්නවා තව නිරීක්ෂණය කළ යුතුයි. තව මූලික ශක්තියතා වාර්තාව සකස් කරන්න ඉස්සෙල්ලා තොරතුරු හොඳට හදාරන්න. නැවත නැවත බලන්න. නැවත නැවත එකම බලන්න ඕනේ අලුත් කරගෙන බලන්න. මෙන්න මේකයි යෝගාවචර ජීවිතයේ මූලිකවම දකින්න තියෙන තේමාව. ඒකයි අපි මේ බොහෝ කොට වූ හෝ වේවා සුළු කොට වූ වේවා ඥාති නතාරි. මොකද ඒවට අවධානය දෙමින් මේ වගේ එක කටයුත්තක් මේ රාග ද්වේෂ මෝහ නැත්නම් තණ්හා මාන දික්තුලින් තොරව මෙහිම එල්ලෙට යන්න අමාරුයි. ඒ නැත්නම් බොහෝ කොට වූ ඒවා සුළු කොට වූ ඒවා වස්තු අතහරින්නේ මේ එකම අරමුණේ බොහෝ වේලාවක් තිබ්බත් ඒ තුල තාම කෙලසීම් ඇති වෙන්නේ නැහැ. කෙලසර කරන්න පුළුවන්, හිතවිලි වෙන්න පුළුවන්, අපේ දිනු මතිමතාන්තර රින් ගන්න පුළුවන්. ඒක නිසා ඒයින් තොරව අරමුණේ ඇති ඇති දකින්න විඥාණය මේකයි විඥාණයෙන් කරන ඇහත් රූපයක් වෙන්කර දැන ගැනීම මේමයි ඒ කටයුත්ත මාර්ගයේ විඥානයේ Tamange කැපිපෙන බව ඇති කරගන්න හැටි මෙහිමයි කියන්නේ බොහෝ විට ඒ කෘත්‍යයට හිත නැවත නැවත යොදා. මේක නිසා ආදේවති භාවති භාවේති බහුලී කරෝති කියලා එකක් ආසේවන ශක්තිය කෘත්‍ය තියෙනවනේ ඊගාට එක වතාවක් එහෙම වෙන්න ඇති කියලා විශ්වාසය ඇති වෙන්න ඕනේ. ඒ විශ්වාසය ඇති වුණත් නැතුව බහුලීකරණය කරන්න ඕනේ. ඒක නැවත නැවතත් දසදහස්වර පේන්න මේකට ගොඩාක් ඉඳීමක් ඒකයි කන්ති මරණ සපෝට් කිච්චා කියලා කියන්නේ මේ අවසාන විනිශ්චයකට අවසානතන්ට යන්න මේ හිතුවෙච්ච දේ ඇති කියලා හිතාගත්තා නම් දන්නවයි කියලා හිතාගත්තා නම් ඒ බවම මුකේ නොදන්නා කන්දරෝ ඇති කියලා හිතුවනම් නුරුස්නාගත ගතියට එහෙම නැත්නම් ප්‍රමාදයට ප්‍රධාන ලක්ෂණය දැකපු දෙයම නැවත නැවත දැකීමෙන් තමයි මේ විඥාණය අනු මාර්ගයෙන් පිට කතා ගන්න හැටි විඥාණයට කවදාවත් කවදාකවත් එක චිත්තක්ෂණයක වස්තු සම්පූර්ණයෙන් පරිග්‍රහ කරන්න බෑ. මේ නිසා නැවත නැවත විඥාණයේ ඒ වස්තු මතම වැටීම මේක සාමාන්‍ය කිසිදු දෙයක්. ඒ වගේම භාවනා ගුරුවරු යෝගාවචරකින් ඉල්ලන දෙයක්. ඒ වස්තුව විශේෂම කියනවා භාවනා ජීවිතය තුලට කඩනවා ඉදිරියට ජීවිතය වැඩ සක්මනේ පරියන්කේ මේ වගේ ගැඹුරු ධර්ම බොහෝ විට අවබෝධයට හොඳ ඉරියව් වෙන්නේ පරියන්කේ මොකද හොඳ සමාධියක් තියෙනවා ආනේ සමාධිය තියෙනකොට අරමුණ ප්‍රධාන අරමුණ අනිකුත් කිසිම අරමුණක් නැති හැම වෙලාවෙදීම මතුවෙන ස්වභාවික අරමුණ ඒකටම නැවත නැවත හිත යොදනකොට දැක්ක ආස්වාදේ නැවතත් නැවතත් නැවතත් දැක්ක ප්‍රස්වාදේ නැවතත් දක්ිනවා නැවතත් දක්ිනවා පිම්බීම නැවතත් දක්ිනවා හැකිලිම නැවතත් දක්න මේ විදිහට පිම්බීම හැකිලිම දිගට බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නකොට දිගින් දිගට දිගින් දිගට මේ මතුමත්ේ ඊයේ දක්ව දේවල් වලට අලුතෙන් තොරතුරු එකතු වෙන දිගට යන මේ නිසා ඒ වගේ චිත්තක්ෂණයක භාවනා කරන චිත්තක්ෂණයක කාය ප්‍රසාර අපේ ආනාපානී ගණන නාරිකාග්‍රේ හෝ බලවෝ කියලා කියනවා ඒ වගේම පිම්බීම හැකිලිම කරන උදරේ කියලා කියනවා ආනේකෙන් අපි එතන කාය ප්‍රසාදේ අඳුනලා දෙනවා. ඊට පස්සේ ඒකට ආනාපානෙන් නම් ඒ ආසස්පසාට වාත ධාරාව උදව්කාර වෙනවා. ඉන්දී නැගීමෙන් නම් ඒ පෙන හැල පිපීම නිසා උදරච්ඡ දේති වෙන්නා වූ කම්පන චංචල හේතු වෙනවා. මේ දෙක එකට ගැටීම නිසා ඔන්න කාය විඥානේ පාරයි. ඒ කියන්නේ ඇහ වහලා දානවා, කන වහලා දානවා, නාසය වහලා දානවා, දිව වහලා දානවා. හිත නැත්නම් විඥානයේ කය ප්‍රකාශ බවපත් වෙන. එතකොට මේ මේ විඥානය හඳුල්ලා දෙනවා මෙන්න අපිනේ අපීමට හේතු වෙන්නා වූ ආරම්භණේ වන්නා වූ අපතහරා මෙන්න මේ හැපීම බාර ගන්නා වූ ආය ප්‍රසාරි. මේ නේදක නිසා පහළ වෙච්ච මම නැත්නම් විඥාන. එතකොට ආරම්මන ద్వාර ආරම්මන කදුපපන්න කියලා ඒ පිළිගන්නා වූ ద్వාරයේ වෙන ආය ප්‍රසාරියත් විඥානයේ මතුවීමත් එක්කම දැක ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඊගාවට ඒකතම ක්‍රියාවටම උපකාර කරන්නා වූ නිතර ඇතුළෙන පිට වෙන වාත ධාරාව ඒ ආරම්භණය වශයෙන් පේනවා. එතකොට විඥානයක් තියෙන්න ඕනේ. මෙන්න මේ තුන චිත්තක්ෂණ දෙක එක දිගට යනවා නම් කාය ප්‍රසාදයේම උදරේ ඉමීම ඇතිවීම සිදු වෙන බව ගන්න. නාසිකාග්‍රේ ආශ්වාස ප්‍රශ්වාසයේ හැපීම දැනීම තමයි විඥානය කියන්නේ. මේක චිත්තක්ෂණ දෙකක් එකට යන එක තමයි කියන්නේ දැනගන්න පුළුවන් අවස්ථාව වශයෙන් ස්පර්ශය කියලා ඉන්නම් සංගති පස්සෝ ආයතනාදිය ඒකට ඇවිල්ලා වදින පාත ධාරාවත් ඒ බව දැන ගන්නා විඥානයක් කියන මේ තුන එකට එකතු වෙන මොහොතේ එකට වදින මොහොත කියලා කියන ප්‍රකාරණය. පස්සේ පස්සේ නමුත් එවැනි ස්පර්ශයක් වලක් පහල වෙලා ගියාට කවදාකවත් අපි මතක හිටින්නේ. මොකද ඒක කෙල කෝටි ලක්ෂ වාරයක් සිදුවේ. භාවනාජ අපි කරන්නේ ඒ ස්පර්ශය නැවත නැවතත් නැවත නැවතත් කරනකොට යෝගාවචරය එහිම හිත පවත්වාගෙන යනකොට Tamanට වැටහෙනවන්න. මේ මගේ හිත දැන් චිත්තක්ෂණ කීපයක තිබුණේ මේ ආය ප්‍රසාදෙමයි. ඒ සඳහා විගතෝම ආස්වාද ප්‍රසවාස රැල්ල පිරිමැදින් තිබුණා. ඒක මම දැනෙමින් හිටියා කියනවනම් ඒකෙන් හිතා ගන්න ඕනේ මේ තුනේ සංගතියක් තුනේ එකතු වීමක් මේ චිත්තක්ෂණ පුරාම තිබිලා තියෙනවා. ඉන්නේ නැහැ කෙලිම දිගට චිත්තක්ෂණ රාශියක් එක දිගට යනවන ඒ ස්පර්ශය සිද්ධ වෙනවා. ඒක චිත්තක්ෂණ ස්පර්ශය සිද්ධ වෙනවා. මේ යෝගාවචරයට ප්‍රකට වෙන්න නම් ඒ අරමුණේම බොහෝ වේලා බහුලීගත වෙන්න ඕනේ භාවනා වෙන්න ඕනේ එතකොට ඕන ස්පර්ශය කියන සංසිද්ධිය සිද්ධ වෙනවා. මේකත් විඥානයේ වගේම දෙයක්. අවදාකත් යෝගාචරය හිතලා කරන චේතනාපූර්වක පාරවන දෙයක් නෙවෙයි. මේක සිද්ධ වෙන්නේ ප්‍රකටතාවය අනුව. මොකද්ද ප්‍රකටතාවය කියලා කියන්නේ? චක්කු ප්‍රසාරය. රූප බලන්න නිතරම Tamange දිහාට අවධානය ලබා ගන්න බැරි වෙහසක උදේ ඉඳලා හැන්ද වෙනකන් වහන්න තියෙනවා. කනේ විවිධාකාර ශබ්ද විකේ Taman දිහාවට විඥානයේ අවධානය යොමු කරව ගන්නට හද විශේෂ සංවේදී වෙනවා. නාසය මොනකන්ද විශේෂ සංනිවේදනය ලබා ගන්න ඇති කරගෙන විඥානයේ මේ අවධානය උදුරා ගන්න නිතරම බලන්න. දිව රස විශේෂ විඥානයේ ලබා ගන්න උත්සාහ කරනවා. ආය ස්පර්ශ විශේෂ විඥානයේ ලබා ගන්න උත්සාහ කරන මනස වෙනම ධර්මතා විශේෂ විඥාන ලබා ගන්න උත්සාහ නිසා විඥානයේ ඉන්නේ කාටත් අවශ්‍ය කරන අපි ගිය පාර ලබා ගත්තා වගේ අය දිනෙක වූ විධායක නිලධාරීන්ට ඉතාමත්ම මනමෝහනීය විදිහට සේවය කරන්න පෙළඹිච්චි ලස්සන සුකුමාර මේ පෞද්ගලික ලේකම් කියන්නේ. ඉතින් මේ ඇහ රූප හොඳ හොඳ රූප දකිනේ තමයි ධාවට විඥානේ බලන්න මම ඒක විතර විශාල ප්‍රසිද්ධයි ප්‍රකටයි උත්කෘෂ්ටයි වහාම බැලිය යුතුයි කියලා ඒ විඥානේ අවධානය යොදනවා. ඒතර කනත් විඥානයේ අවධානය ඉල්ලනවා වගේ දිහාට එන්න මේ ඇහෙන ශබ්ද ඉතාම වැදගත් තීරණාත්මකයි. ඊගාට නාසය කියන, දිව කියන, කය කියන, මන කියන මෙන්න මේ ප්‍රකට දේ තමයි ස්පර්ශේ ඇති කරවන්නේ විඥානේ පාල කරවන්නේ. ඒක නිසා විපස්සනා ප්‍රධාන මූලික ආක්ෂපදයක් තියෙනවා යථාපාකක විපස්සනා අපි නිවේශෝ. යමක් ප්‍රකටද එතනින් විපස්සනාට වැටෙනවා. මොනම මූල ධර්මයක්වත් ඉතර කරන්න බෑ. මොකද්ද කරන්න තියෙන්නේ? සම්පූර්ණ මේ කය. දැන් කත් කරගෙන හොඳට මේ කයේ තියෙන ඉරියව්ව දිහා බලලා ඒක නිසිනින්ද ඉඳ ඇරලා මොකක්ද මේ වෙලාවේ ප්‍රකට කියලා බලන්න. ඇහැට රූප පේන්නේ නැතුණාට මනසට රූප පේන්නේ ඉඳී තියෙනවා. නිසද්ද තැනක වුණත් කනකට ශබ්දත් ඇති වෙනවා කනට ශබ්ද ඇහෙනවා වගේ පේනක් වෙන්නත් ඉතිරි. නාසයට දිවට කයට හිතට කොච්චර දොරම එනවා මොකක් හෝ ප්‍රතිද අරමුණක් තියෙනවා නම් ඒ තා මුල් කර්මස්ථානට යන්න බෑ යන්න යන්නේ මේ පේන කර්මවල දිහා දැනගන්න ඕනේ මෙන්න මෙතනයි දැන් විඥානේ පහළලා තියෙන්නේ මේ තුන දිගටම යනවනම් විඥානයත් ඒ ආරම්භණයත් ద్వාරයත් එතන ස්පර්ශයක් ඒ දැනගැනීමේ හැකියාවක් නම් අපිට තියෙන මොකද විඥානයේ කෘත්‍ය කරන. නමුත් ඒක අපිට වම කියන්න බෑ. ඇයි මේ වෙලාවේ කන පැත්තකට දාලා ඇහැට හිත යන්නේ? ඒ නැත්නම් ඇහැ නාසය දිව ශරීරය පැත්තකට දාලා කනට හිත යන්නේ? ඒක අපිට කරන්න බෑ. ඒක ඒ ඇවිල්ලා තියෙන ආපු ජම්මේ තමයි. ආපු ආජාතයෙන් තමයි නැත්නම් ඒ ප්‍රකටතාවය අනුව තමයි. නමුත් ඒක දැනගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. නිසා භාවනාවල සූදානම් වෙනකොට මේ රූප ආධික නැති තැනකට යන්නේ කියලා කියනවා අරඤ්‍යගතෝවා, රුක්මූලගතෝවා, ඥාගාරගතෝවා. ඒ නිස්සද්ද තැනකට යන්නේ කියලා කියනවා. ඊගාට ඇස් දෙක කන ඇස් දෙක වහගෙන නිස්සද්ද තැනකට ගිහිල්ලා නාසයෙන් දිවේ වැඩ නොගන්න තැනකට ගිහිල්ලා තමයි අපි අර මූල කර්මස්ථානයේ යම් ප්‍රස්තාවක් ලබලා දෙන්නේ. ඒ ලබලා දුන්නාට පස්සේ යම් තාක් රූපෝනි සද්දෝලින් ගදෙන් රසෙන් බාධාවක් නැත්තාක අපි මූල කර්මස්ථානයේම දිගින් දිගට දිගින් දිගට පහළ වීම සඳහා සුදුසු වාතාවරණයක් ලබා දීම තමයි භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඒක නැත්නම් අරණ්‍ය කුසුමක තියෙනවා කියලා කියන්නේ ඕකට. ආනෙතෙන ගියාට පස්සේ නමුත් යෝගාවචරයට කොහොමඩක්වත් කියන්න බෑ. මෙහිම හිත හිතිය යුතුයි හිතිනවා හිතීවි කියන. හිතේ තියෙන යොහුසුළු භාවය. ඒ නිසා අපිට එතන තියෙන මූල ධර්මයේ පමණක් තේරුම් ගන්න මේ අවස්ථාව කරගන්න පුළුවන් මොකද්ද ප්‍රකට දෙයක හිතාගෙන. ඒ නිසා මේ වෙලාවේ මම උදේ කියන්නේ ඉඳි හිතුවා. නැත්නම් ආනාපානය කරන කෙනෙක් නාසිකාගරේ ඉඳි කියන්නේ හිතියා. සත්‍යකට හිත ඇද්දා. ආයතකට දන්නවා ඒ සද්දේ මත විඥානයේ පහළ වෙලා තියෙන පිටක්කන කීපයක්ම ඒ කණේ තියෙන්නේ සද්දය හිත උදාගත්තේ අල්තර ගන්න. එතකොට ඕන ස්පර්ශය දැනගන්න අනුමාන කරගන්න තියෙන තාක්කිටි කොච්චරද? මේ ස්පර්ශය සර්වඥාත දේශනා කරනවා අන්නා උපදින තැනක් අන්නා ලැග්ගන තැනක් අන්නාට ආරක්ෂාව සැලසුම් කරා. ඒ නිසා අපි මේකට වග නොකිරුවට මේක ගැන නොසලකා නොදැන අයාලේ යන්න දුන්නොත් උෂ්ණාවේ නැතර වෙනවා. යථාරි මූලයේ අනුකම්ප වේදල්දී ඉන්නවදුක පුරේව රූපටි මේ ස්පර්ශය කියන තැන තණ්හාව ඇති වෙන්න පුළුවන් මේ ස්පර්ශයේ තණ්හාවට ආරක්ෂාව සලසනවා ලැබුම් පලක් සලසා දෙනවා කියලා දන්නේ නැත්නම් අපිට අහිංසකව අපි කියනවා අපි ඉස්පර්ශය ඇති කිරුවෙත් නෑ මගේ උනාර නෙමෙයි ස්පර්ශය පහන වෙන නිසා ඔය ඇති වෙන තණ්හාවට මට වාක් කියන්න බෑ කියලා බේරෙන්න බෑ ගහන් කැපුවට හරියන්නේ නෑ මුල හොඳට ශක්තිමත්ව තියෙනවනම් මේ තාක්කල් දරුදා ඉතහාද ලංකාවගේ පවතින මිත්‍රත්ව රාජ්‍ය වගේ අහතර සීල අවස්ථා තියෙනකොට ඒ රාජ්‍ය සීල තියෙනවා ත්‍ස්තවාදී උදව් නොකළ තමන්ගේ ගෙදරට කිසිදු දන්නේ නැති අමුත්තුන්ට එන්න දෙන්න බෑ. ආවන අමුත්ත පිළිබඳ දැනගන්න ඕන නැත්නම් අමුත්තට දේවාසික පාසුකම් දීපු දේවාසිකය වැරද්දක් කරනවා. මුල ත්‍ස්තවාදීෝ එහෙම නැත්නම් මේ නරක වැඩ කරන ඇත්තේ කියාගෙනවත් නෙවෙයි මිත්තු ස්වරූපේ ඥාති ස්වරූපෙන් එනවා. නමුත් හැම වෙලාවෙම රටින් ඉඳලා අරියක් නැහැ නිසා සෑම කෝවැටෙක් දැනගන්න ඕනේ. තමයි නොදන්න කෙනෙකුට කිසි දෙයක්ම ලඟු කළා දෙන්න බෑ. දෙනවා නම් මේ පුද්ගලයා පිළිබඳව අපි කියන්නේ මේ පුද්ගලයා පිළිබඳව අනන්තතාව කරකැවෙනවා. එහෙම නැත්නම් මේ රටේ ජීවිතය රකින්න බෑ ඒ වගේ තත්ත්ව අධිශීලියක ප්‍රතික්‍රියාවක්. දැනෙන්නේ කියලා. ආනි වගේ තමයි මේ ස්පර්ශය සිදු වෙන මොහොත දැනගැනීමේ හැකියාව සක්ක යෝගාවචරය කියනවා. මගේ හිත දැන් තියෙන්නේ අනි. නාසී, දිවේ, ශරීරේ, හිතේ ආදි වශයෙන් දැනගන්න පුළුවන්කම වුණා ඇහි හිත උපන්නා මේ තුන එකට ගමන් කරන තාකල් මෙතන ස්පර්ශය තියෙනවා මේ ස්පර්ශය තියෙන තාකල් ආරක් කෙලස් පහළ වෙලා නැහැ හරිම හැකියාව සුඥාමිත ලකල් ඉඳ තියෙනවා කෙලස් පහළ වෙලා නැති නිසා කෙලස් පහළ වෙන සිදු වෙන්නේ මේ මාත්‍ර සිදු වෙන්නා වූ චක්ක සංපස්සජ වේදනා මත මෙතන තාම කෙලස් පහළ වෙලත් නැහැ වෙනකොට ඇහැට රූප වැඩිලා කනත් මේ විඥානයක් පහළ වෙලා ස්පර්ශයක් පහළ වෙලා කාම කේස් පහළ වෙලත් නැහැ. අපි කලින් ඉගෙන ගත්තා නොදැක්ක නොදැක්ක විරු නොබලන මත්තර බලන්න වෙන්නේ නැති කවදාක රූපයක් මතවත් කවදාක කෙලෙස් පහළ වෙන්නේ නැහැ. දැන් හැට රූපයක් මත වෙලා ස්පර්ශය මත්තකට ඇවිල්ලා තියෙන තාම මේ කෙලෙස් පහළ වෙලත් නැහැ. ආරම්භනානුසයක් ඇති වෙලා නැහැ. මෙතන තියෙන බොහොම කරේ. වෙනතිලා පුංචි දේශයක් පැනලා යනවා. මායාවේ දසමාර තේන ක්‍රියාත්මක නොවේ. එහෙමනම් රූප නොපෙනී හිතියර කෙලස් පහළ වෙන්නේ නැහැ. අන්දේකෝ එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ වගේම රූපයක් පහළ වුණත් මෙන්න මේ මට්ටමේ මෙතන ගිමන් හැරීමක් තියෙනවා. ඒ පුරුකක් තියෙනවා. අන්න මේ පුරුකේ නතර වෙනවනම් ඒක කෙලස් පහළ වෙනවා. ප්‍රසාදයක් වැඩ. 60 කුටක් අරමුණු වෙලා තියෙනවා. දකින්න හිතත් පහළ වෙලා තියෙනවා. මේ දෙන්නේ එකටත් ගමන් කරනවා. ඒ රූපෙම දකිනේ අපි මේ සාමාන්‍ය විවාහයෙන් කියනවනම් ඒ රූපෙම දකිනේ ඒ ඇහ ඒ මේ දකින්න හිත දිගට ගමන් කරනවා. තාම නමුත් කෙලස් පහළ වෙලා නැහැ. මෙන්න මෙහෙම සත්‍යයක් කරවතනාට හොඳට මේ චිත්ත විදේ දැක්කා. ඒක නිසා මේ බාහ්‍ය දාර්ශනිකේ නැත්තම් මේ මාළුක්‍ය පුත්‍ර වගේ කිටි බොහොම සූක්ෂම ධර්ම දේශනා කරපු තැන් වල සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මේ මාළුක්‍ය පුත්‍ර මේ සූත්‍රයේ ditthya sutta mutta විඤ්ඤාතේසු ditthye ditthama සම්පරිසි. මේ ශරීරය පංචපාදානස්කන්ධ වශයෙන් කුෂ්ණාව ඇතිකරන්න නැත්නම් මේ දුක ඇතිකරන්න හේතු වෙනකොට දොරවල් හතරකට මෙතන කඩලා පෙන්නනවා දැකීම මාර්ගයෙන් වෙනවා ඇහිීම මාර්ගයෙන් වෙනවා දැනීම මාර්ගයෙන් වෙනවා විඥානය කියන දැන ගැනීම කියලා අහනවා, දකින්නවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, දැනගන්නවා. මෙතන ගඳ රස පහස කියන තුනම උත කියන බුදු දැනීම මාත්‍රයකට කොට කරලා තියෙනවා. එතකොට අහනවා, දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. ආන්නේ හතරෙන් තමයි කෙලස් පහළ වෙන්නේ. නමුත් විත්‍ය මේ දැකීම විත්‍ය මට්ටම් භවිෂ්‍ය. ඒ බුදු දැකීම මාත්‍රේ පමණයි මේ මතුමත්තේ කෙලෙස් ඉපද වීම කුරුද්දට ඇබ්බැහියට සහජාතයට ආස්තවංශෙමනි සිදුවෙනවා. ඒක හරියට පරණ පැහිච්ච මත්‍රවි තිබුණු කලයකට අලුතෙන් තෙලි ජීවත් කරපුවාම අර පැහැෙන ගතිය ඉබේම මුක්තිය ලබා දෙනවා. කොච්චර පිළිසිතු තෙලි ජීවත් කරත් වැක්කෙන වැක්කෙන දේ පැහිම ඇති කරනවා ඒකෙන් බීජ තමයි. ඒ වගේ තමයි අපේ ශරීරයේ අපේ සංතානයේ රූපයක් දකිනකොට ඇහැ ක්‍රියාත්මක වෙලා එහි හිත පහළ වෙන මට්ටමට ආවට පස්සේ ඉබේම මේක හොඳ එකක් මේක නරක එකක් මේක විය යුක්තක් මේක නොවිය යුක්තක් මේක මංගලයි මේක දුමංගලයි ආදී වතේ විශාල සංඥා රාශියකින් මේක ආකීර්ණ වුණාට පස්සේ ඉබේම මේ විශේෂයි වේවා නොවේවා ආදී වතෙන් චේතනා පහළ වෙනවා අපි ඒකට මම කියන්නේ අපි ඒකට ඇඟිලි ගහනවා අපි ඒකේ කෙලසුකම් නමුත් පහදිලිවම නොදැක්ක නොදැක්ක විරු බලන්නේ නැති බලන්න වෙන්නේ නැති අරමුණක කෙලෙස් රූපදිනව වගේ දැක්කා දැන් මගේ හිත පවතින්නේ ඇහි එහෙම නැත්නම් මම බලන්නේ බව දන්නවනම් නොදැක්ක රූපකසේ කෙලෙස් මුතහරවි අවසන් දුවා බවට කරවතනට තාම ඒක තමයි මතක් කරන්නේ විත්තේ දික්කමත් සම්බන්ධයි යතෝචකෝ බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිසති එවං හිතය බාහ්‍ය සික්කිතා ප්‍රාක දිත්තේ දිත්තමත්තම් භවිසති इति සික්කිතා ඔබ හික්ම වෙන්න ඕනේ මොකටද දකින්නවත් එක්කම දකින්න රූපේ අංග පුලංග බලන්න නෙවෙයි අංග ප්‍රත්‍යංග බලන්න නෙවෙයි හොඳ නරක බලන්න නෙවෙයි දකින්න ඇහැ හොඳයි මට කන්නාඩි නැතුව පේනවා ඇස් පෙනීම හොඳයි කියලා ඇහැගෙන හිතන්නවත් නෙවෙයි මම මේ දකින්නම ඉන්නවා බව දන්නවනම් මේක හරියට නොදැක්ක නොදැක්ක විරු නොබලන මත්තර බලන්න වෙන්නේ නැති රූපක වගේ කෙලස් නැතර. මේකයි මෙන්න මේ ටික විතරයි යෝගාවචරයට ප්‍රායෝගික වඩන. ඒකද නම් යෝගාචර දැනගන්න ඕන කෙලෙස් උපදිනවා එහෙන් කනේ නාසයෙන් දිවෙන් ශරීරයේ හිතේ මගේ දැන් හිත යොදලා තියෙන්නේ එක හිතයි කියන්නේ ඒ හිතේ ඉඳලා තියෙන්නේ ඇහැටයි දැන් ඔන්න රූපයක් වෙයි නැත්නම් මම බලන්නේ. මෙන්න මේ බව දන්නවනම් රූපේ විශේෂ සංනාමාන දිටි කරන්නේ නැතුව, ඇහැ විශේෂ සංනාමාන දෘෂ්ටි ඇති කරන්නේ නැතුව ඉන්නම් මට පුළුවන් නොදැක්ක ආසේ කෙනෙක් පාලකම් කරගෙන ඉන්න. මේක සාමාන්‍ය කියනවා ආර්ය වෝහාරය. මේ ආර්යයන් වහන්සේලා තමන් වහන්සේලාගේ ලෝකයේ කරන විවහාර කතාව. ඉති දික්කපත්තම් කරන්නේ. දැක්වීම දැක්මෙහි බුදු දැකීම පමණයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ වෙනස්පත් වෙන්න ඕනේ නම් ඒ ආදී தත්වෙට පිටිම උත්තරේ ළමයි දැකීමේ දැකීම පමණයි කියන එකට හික්මෙන්නේ. එතනදී ප්‍රමාද වුණොත් එතනදී තණ්හාමාන දිට්ඨියට ඉඳ දුන්නොත් අනිවාර්යයෙන් මේ දහින රූපේමට කෙලස් පාල වෙනවා. හොඳයි නරකයි වේවා නොවේවා නැත්නම් එකට බැඳෙනවා හෝ ගැටෙනවා හෝ මම්මුලා වීමක් වෙනවා. මුත් ඒ වෙනුවට දැකීමේ දැන් සිද්ධ වෙන්නේ කියන භාවයට හිත යොදන්න පුළුවන් නම් ඒක නොදැක්ක රූපයකට සමානයි. නොබලපු රූපයකට සමානයි. කෙලස් නැති තත්යකට පත් වෙනවා. ඒකට කියනවා තදංග නිවිති කියලා. ඒ චිත්තක්ෂණයේ හිත විමුක්ති. ඇත්තටම එතකොට හිත විඥානේ චක්ක විඥානේ බවට පත් වෙලා ඉවරයි. ඒ උනත් හරියට පත්‍ත්‍චි නැති බුදු විඥානයක් වාගේ නිවන් දකපු විඥානයක් අත්තරපත් වෙනවා. මොකද එතනින්ම හිත මේ විඥානේ කොටු වෙනවා. ස්පර්ශ මට්ටමේම කොටු වෙනවා. ඒ මතු මට්ටමේ මේක පිළිබඳව කල්පනා නැහැ. මුළු ලෝක අපිට කියන්නේ ලෞකික මුළු විශේෂම තියෙන්නේ වහාම මේක අඳුන ගන්න ඕනේ, වහාම මේක වර්ග කරන්න ඕනේ, වහාම මේක මුදනන් ලිපිච්චු කර ගන්න ඕනේ, නැත්නම් ඈඩ් කර ගන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න. උතුමාකාර තක්කු මුක්කක් ඇති කරලා දීලා තියෙන මේ ලෞකික විශාලතාවය. ඉතින් අදහස් කරන්නේ මේ විශේෂ කරුණු නරකයි කියලා. ඒ වගේ තියෙන්නේ විඤ්ඤාතේ විඤ්ඤාත මත විතරයි. නමුත් අපේ තියෙන මේ විඥාණයට විඥාණය දැනගන්න බැරි හොරගතිය. විඥාණයට රූපයක් ආසා සම්පූර්ණයෙන්ම දැක ගන්න බැරි ඒකේ අන්තභාග ගතිය නිසා දැකපු දේ අතෙන් කොටසක් දාලා වහාම එක්කෝ අපරෙක් පාඩපත් කළ කුරුදෙක් කියලා අනගන්න. එහෙම නැත්නම් මිතුරෙක් පාඩපත් කරලා ගිහිල්ලා බදා ගන්න. එහෙම නැත්නම් ඒ සුත බැඳිච්ච කෙනෙකුට වගේ මේ ඉස්ත්‍රිආවත පුරුෂයෙක් කියලා මට තේරෙන්නේ නැහැ. මට හරියට බලා ගන්න බැරි වුණානේ කිය හිත අන්දමන්ද කරා. අන්නමානසික පාර. ඒ නිසා අපිට සිද්ධ වෙනවා එහෙම තියෙන තත්ත්වකින් හෝ පටන් ගෙන අපේ හිත සමහර වෙලාවට රූපයක් දැකලා ප්‍රියමනාප භාවයටපත් වෙලා. එතකොට හරි අපිට තේරුම් ගන්න පුළුවන් නම් මම දැන් කරන්න බලන එකයි මේ රූප විෂය මට මනාපේ පහළ වුණා. මේ රූප විෂය මට මනාපේ පහළ වුණා. මේ රූප විකේ මට අන්දමන්ද භාවය කියලා දැනගත්තොත් ඒ අර චිත්තේ දිට්ඨිමත්සම් භවිෂ්‍යති කියන මූල ධර්මයට අපි ආවටදී නීත කරලා බීගාව දවසේ මම මෙච්චර තත්ත්වයට යන්න ඉස්සලා දක්ෂින භවේම නතර කරන්න ඕනේ කියන ශික්ෂාවට වැටෙනවා. ඉක්මීමට වැටෙන්නේ. නැත්නම් තව කෙලෙස් වර්ධන වේගයේ පියවරකට කලින් නතර කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේකටයි කියන්නේ මෙතෙන් ප්‍රමාද වෙනවා කියලා කියන්නේ මගේ ඇහැ හරිෂෝ යකපු ගමන්ම මට අඳුර ගන්න පුළුවන් මේ රූපය මේ හතුරෙකේ එහෙම නැත්නම් මේ රූපේ මිතුරෙකේ මේක මට හොඳට ලං කරලා බලන්න ලැබෙනවනේ මගේ ඇහැ හොඳ වෙලාවට කනට යන්නේ නැතු ඒ වෙලාවේ මේ මේ විඥානයේ උතුරගෙන මට මේක පෙන්ලා දුන්න බොහොම හොඳයි කියලා මේ පොතක් ප්‍රසාදේ හෝ දක් විඥානේ හෝ එංගකන රූපේ හෝ මුඛේ හෝ මතුනොත් ආයිති හොදලා ගන්න දෙයක් ඒකේ කෙලෙසිය. ඒක තමයි කෙලෙස් කියන්නේ. එනිසා පැහැදිලිවම පේනවා රූපේ කෙලෙස් නෑ. චක්කු විඥානේ නැත්නම් චක්කු ප්‍රසාදේ කෙලෙස් නෑ. චක්කු විඥානේ බවට පත් වුණාට පස්සේ සාමයේ හිතේ කෙලෙස් ඇති කිරීමේ මූලික ශක්තිය තුළ කෙලෙස් වෙලා යනවා. මෙන්න මේක හොඳ සංස්ථානය. දිත්තේ දිත්තම සම්බන්ධිත කියන්නේ මේ තුන එකතු වුණා නම් ස්පර්ශය තියෙනවා කියලා ඉතින් අලුතින් කියන දෙයක් නෑ එකතු වීමම ස්පර්ශයමයි අපිට වැටෙන්නේ ස්පර්ශය වුණාට පස්සේ. නමුත් එතන තියෙනවා මත්තර වේදනාව ඇති වුණත් නැතත් ඒ தත්වයෙන් එතන නැතර කරගැනීමේ මිනිස්යාට පමණ ඉදසෙනෙකුට රක්ණයෙකුට දෙවියෙකුට හිතා ගන්න බැරි ඉදසෙනෙකුට ප්‍රේතයෙකුට යක්ෂයෙකුට කවදාකවත් කිට්ටු කරගන්න බැරි අති විශේෂතාවයක් වෙන මිනිස්යාට එනතම මේ විඥානයේ පරිණාමය පඩම් ගැනීමේ මූලිකම කුසලතාවය මූලිකම ශක්තිය තියෙන මනුස්සයා. ඒකයි ප්‍රඥා මේ බුදු කෙනෙක් මනුස්ස තලෙන් ඇර අවදාකට. ඒ නිසාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ 84 කෙලක් ප්‍රඥයෝ එදා රහත් වුණාට සාස්ත්‍රික වශයෙන් වැදගත්කමක් තිබුණේ නෑ. සාස්ත්‍රික වශයෙන් වැදගත්ු මේ ඒකම මිනිස්සේ. ඒක අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසයක්. තාපසතුමා ඉලා යම් කිසි සමුදේ ධර්ම සම්පන්නක නිරෝධම් කිය අවබෝධ කිරීම සර්වඥාති ප්‍රධාන උදානේ බාටපත් වුණා උදිමින මනුස්ස ලෝකේ ප්‍රධාන කරගත්ත බඩ. ඒ අතින් බලනකොට මේක මනුස්ස ලෝකේ කියවට තමයි. නමුත් ඒ කටයුත්ත බහා තබලා ඒ කටයුත්ත ප්‍රධාන කරන නොදී අපි හිතුවත් මේක කරන්න බෑ කියලා. එහෙම නැත්නම් කරන්න ඕනේ නෑ කියලා ඒ තාකල් හැම දෙයක්ම කිසිම පැකිලීමකින් නැතුව කියන්න පුළුවන් ප්‍රමාණයක්. අප්‍රමාදයේ කියලා කියන්නේ නැත්නම් අප්‍රමාදයේ උත්කෘෂ්ඨම අවස්ථාව තමයි දකින්න කොයි දේ දැක්කත් ඇති ප්‍රශ්නයක් නෑ දකින්න බෑ. ඒක සඳහා හොඳ රූපක දකින්න ඕනේ බුදු ආන්තරංග රූපක දකින්න සුදු පාටම දකින්න ඕනේ එහෙම එකක් නෑ. කොයි දේ ඇහුවත් කමක් නෑ. මොකද ආනන්ද ලැබෙන දේ අපිට විනිශ්චයක් නැහැ. අපිට පුළුවන් නරක දේවල් අහන්න තැනකට යන්න. නමුත් අපිට ලෝකේ කාලය ගන්න නම් ආනකොට ආන බව දන්නවන්න දැනගන්න පුළුවන් කමක් තියෙනවනේ. ඒ විඥාණය චක්ක විඥාණය වෙන කළ තියාගන්න. ඉතින් ආන ලස්සරට මොන ගැඹුරුයි නමුත් මේ අනාථ බින්දුක වාද සූත්‍රයේදී කාර්යකතු සංසතියේ ඇති වෙන නම් සම්පස්සයක් වෙනවනම් මේ චක්කු සෝත ඛාන කියන ආවෘත්තික සංකප්පිත සෝත සංකප්පයේ වෙනම දෙයක් ඕක. චක්කු සංපස්සය විඥානයේ වෙන් කළ තියාගන්නයි කියලා කියනවා අය මරණාසන්න වේදනාවේ ඉන්න අනාථ පිණ්ඩික තියෙනවා. අනාථ පිණ්ඩික තුමාට කම්පිය. ආනන්ද ස්වාමීන් කියන්නේ මේ මිනිස්යාගේ මැරෙන්න බයයි හෝ ඒක නැත්නම් මේ දේවල් වලට ඇති ආශාව නිසා අඬනවා කියන්නේ. කියනවා මේ මේ ආශාවල් ඇති කරගන්න එපා. මේ අවධානය යොමු දෙවි කියලා උපදෙස් දෙනවා. මොකද දෙන්නම සෝවාන්. අනන්ත ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා ඉතින් ගත කරන්නේ අනාථපිණ්ඩික දිස්මක් සෝවාන්. අනාථපිණ්ඩික දිස්මක් නාමයේ ස්වාමීන් වහන්සේ මේ දේවල් වලට ආසාවෙන් ගන්න කරන නෙවෙයි. ඇයි මට මේ දේ මට කලින් කියලා දුන්නේ? අත ඒකට මෙච්චර කනගාටු මම බුදුහාමුදුරුවෝ ප්‍රධාන උපස්ථායක වෙලා ඉඳලා තියෙනවා. මේ වෙනකොට ලෝකේ ඉන්න විශාල මිනිස්සුන්වහන්සේලාම ආශ්‍රය කරලා තියෙනවා. මේ මිච්ඡර මරණා ගන්න වේදනාව. ඇති වෙන මේ කාය සංපස්සේ විඥානේ වෙන් කළ තියාගන්න ඒක කියන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. නමුත් ඒ වෙලාවට සුණාන්ත කියවෙන්නේ. ඒකකොට අනාත්ම විදිහම කරකවල. අත්තු සම්පස්සේ විඥානේ දැනගන්න පුළුවන්. සාමාන්‍ය පුතක් දැනෙක කණිතා ගන්න. අන්න ඒකට විරුද්ධ වෙන්නේ කියලා. නැත්නම් අත්තු සම්පස්සේ විඥානේ වෙන් කළ තියාගන්නේ කියලා. ඉතින් එන්න දෙන්න එපා සංනාමාන දෙක. ඒ නිසා ඕනම කෙනෙකුට අර මම කලින් කිව්වා වගේ ගැඹුරුයි මේක අපිට අදාළ නෑ කොහොමද මේක පිම්බීමයි කියන එක සම්බන්ධ වෙන්නේ කොහොමද මේක ආනාපාන සම්බන්ධ වෙන්නේ ආදී වශයෙන් ගොඩාක් දේවල් කතා කරගෙන ඉන්න පුළුවන් කියන්නේ ඉඳ තියෙනවා නමුත් ඒ කියන සෑම අවස්ථාවකම ප්‍රමාදී ක්‍රියාව අප්‍රමාදී වෙන්න නම් ඒ ප්‍රමාද දැනගින් පටන් ගන්න අරගෙන දකින්නකොට දකින්න බව මෙනෙහි කරන්න අහන බව අහන බව මෙනෙහි කරන්න ස්පර්ශ කරනකොට ස්පර්ශ කරන බව මෙනෙහි කරන්න හිතනකොට හිතන බව මෙනෙහි කරන්න ඒ අහපු දේවල්, අකපු දේවල්, පිටපත් කරපු දේවල්, පිටුපු දේවල් වලින් ඇතිවෙනවා. ඒක කෙලෙස් අකුසක් කුසල ලකුසල් හොඳ නරක දෙකට කොයි එකකට යන්න පුළුවන්. නමුත් ප්‍රමාද වෙන්න දෙක මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ මතින් එතන. ඒ මත ඇති වෙන්න පුළුවන් ඒ සංහා මේ සංඥා විපල්ලාස, දික්කිට විපල්ලාස, දික්ටි විපල්ලාස කියන මේ දේවල් දෝරේ ගලා යන්න. ඒ නිසා දර්ශනයක් ඇහැට රූපයක් පේන වෙලාවක රූපයේ વિશે කල්පනා කිරීම සම්පූර්ණ ප්‍රමාදයට වැටෙනවා. ඇහැ વિશે කල්පනා කිරීම සම්පූර්ණ ප්‍රමාදයට වැටෙනවා. ඒ පැත්තෙන් ඇතිවෙනා වූ දුක දුක් වේදනාවට කල්පනා කිරීම ඒකාන්තයෙන්ම ප්‍රමාදයට වැටෙනවා. මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් දැන් ඇහි සිද්ධ වෙනවා කියලා දැන ගැනීම තමයි මෙතන භාවනාව වෙන්නේ. දැකීම දැකීම නැතිනම් අතර කිරීමේ වැඩපිළිවෙලේ ඉදිරිය කියලා. වැඩපිළිවෙල කියන්නේ මේකයි. නමුත් මේ දිගටම විමර්ශන කරන ආව ඇහි මේ සංකීර්ණ දැක ගැනීම ඉතාමත්ම අමාරු. ඊට වැඩි ලේසි අනේ. මොකද කණින් උපදින කෙලෙස් අඩුයි. ඊගාට නාසය ඊගාට දිව ඊගාටම කාය. ඉතින් කයේ යම් කිසි පහසක් වෙනකොටම මගේ හිතේ තියෙන මේ කය ඒක තමයි හොඳම නිදර්ශනය ඔය අනාථලිංගික වරූපේ. එතකොට මේ සිටුතුමා ඉන්නේ ඔළුවට වෙලුම් පටියක් දාලා තිරින්ගියක් දාලා තද කරන්නසේ බරපතල වේදනාවක්. හරක් කපන කැත්තකින්, එරි කපන කැත්තකින් බඩ කපන්න අපේ දරුණු වේදනාවක්. ඒකකොට තමයි ආර්ථිකව සඳහන් කරන්නේ. සිත්තුනි මේ කය ඇතිවෙනා වූ මේ කාය සංපස්සය විඥාණය වෙන් කරලා වගේ කයේ මේ සංපතේ ඇති වෙන්නේ කියලා දැනගන්න. මේ මරණසන්න වේදනාවක දීකල් වෙලා නැත්නම් සියේ මේ වේදනාවෙන් වේදනකතාවයටපත් වෙච්චි මේ ධාර්ය උත්මයකට මේ දේශය. නිසා ඒක තේරෙන්නේ මේ කාරණාව සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ දැනගෙන තිබීම අර වගේ අපහායාදකර අවස්ථාවක මත වුණොත් දුක සාන්තියක් මේක කවදාකවත් සුතේන්තර අපිට කල්පනා වෙන්නේ නැහැ ඒ සත්‍ය සාවකයෝමයි තේරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නමුත් අපි කවදා හෝ ඒකකට යුතුයි ඒ වගේම තමයි චක්කු විඥානයේ සම්පස්සේ වේදනා වගේ දේවල් හිත හිත පහල කරන දේවලුත් නෙවෙයි නමුත් ඒ වේදනා සංහා වෙත ලා ගන්න පුළුවන් තත්ත්වයට අපි වන්දියවට. සංහාට එතන ඉඩපාඩුකම් දුන්නට අපිට හිර ගෙවල් වල ළඟින්න වෙනවා සංසාරය. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙතෙන් අමුත්ත එනකොටම අමින් අමුත්තාවේ මගේ අතවල් ద్వාරයට. ඉති විදි දුවන දැන් අතවල් ద్వාරයේය. මේක තමයි මේ ගම්බීර දේශනාවක් විදිහට දිත්තේ දික්කමත් සම්භාවිතී හිතේ සුතමත්තම් භවිෂ්‍යති. යම් ආකාරයකට මේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියන එක ශික්ෂණය සම්පූර්ණ වුණා නම් සර්වඥාතේ කියනවා තතෝතුම් බාහින තත්. මේකෙන් මම කියන්නේ. අර පිට කසාගෙන ඉලිවි මම එයාගේ පිට කහන්නේ නැත්නම් එයා මගේ පිට කහන්නේ නැහැ. තතෝතුම් බාහින තත් නතේන තතෝතුම් බාහින තත්. ඔබ ඔහුගේ පිට කහන්නේ නැත්නම් ඔහු ඔබේ පිට කහන්නේ නැත්නම් පිට ගැටෙන්නේ නැහැ. ඒ නිසා විඥාණයට නාම රූපයක් නැතුව කවදාහක් ප්‍රකාශකක් වෙන්නේ බෑ. මේ වෙච්ච නාම රූපෙට පණ දෙවි දිගින් දිගට කටයුතු කරුවොත් විඥාණය එන්ජින් එක ඝන පහල වෙනවා. ඒකට විඥාණය පහල වෙච්ච බව මෙනෙහි කරගත්තොත් මේ දෙන්නෙ පිට ගැටෙන්නේ නැහැ. අතෝතම් බා යතෝතම් බා යනතත් නේවයිද නහුරං නෝබේ මන්ත්‍රේ ඒ සේවන්තෝ දුක්ඛ. මේකට එතනක් නැහැ මෙතනක් නැහැ දෙක අතරක් නැහැ ඔන්නම තමයි දුක කියන්නේ. හැම චිත්තක්ෂණ දෙකම නැත්නම් චිත්ත 22ක් නැතම නිවන තියෙනවා. පදංග වශයෙන්. ඒ නිසා විඥානය පටන් ගන්න කලින් මේ හිස් නිවන්තරින් තමයි පටන් ගන්නේ. විඥිත විච අවධාන වෙන්නේ ඒ තැන. නමුත් අපි කවදාකවත් ඒක අත්දකින්න නැහැ මොකද විඥානයට විඥානය අත්දකින්න බෑ. ඒකට ප්‍රකාශ වෙන්න පුළුවන් අත්දකින්න පුළුවන් වෙන්නේ මොකක් හරි කරන්න කරනකොට තමයි. ඒක රණ්ඩුව ඇතුවත් බෑ අපිට නැතුවත් බෑ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රණ්ඩු අවස්ථාවේ රණ්ඩු අවස්ථාවක් බව දැනගන්න. මේකයි කියන්නේ සංසාරේ දුකක්. පැවැත්ම ඒකාන්ත දුක. ඒක සුභ සුඛ අක්තවයෙන් ගන්නව නම් ඒ බුද්ධලයා මූලිකම විචාරය. සම්මදෘෂ්ටි වෙන්න පුළුවන් නමුත් මූලික වශයෙන් තේරුම් අරගන්න මේක සුඛ දුක් අක්තවයෙන් හදන්න කරන්න පුළුවන් කියලා බාරගත්තොත් එතනම විදිත විදිතම කියන විදිහේ ක්‍රියා මාර්ගයට ප්‍රධාන බාධා පිටේ. ඒ නිසා අපිට දැක්කලාම ඉන්න ඕනේ අරමුණ වෙනකොට. අහම්බෙන් සිද්ධ වෙන්නේ. අහම්බෙන් තියා ලැහැත්තිලා හිතේ කරදින් කර්මයට සූක්ෂමයි මේ වැඩ. ඒ නිසා පැරණි ගත්ත සක්මණේ පරියංගේ පරියංගේ සක්මණට ගිහිල්ලා. ගත්ත ඒ ගැම්මෙන්ම සූදානමින්ම පිටියොත් අන්න මෙච්චක්ෂණයක අපිට පුළුවන් වෙයි. අන්න මගේ හිත දැන් දකින්නවා. නැත්නම් දකින්න හිතක් පාරනවා. ආහන හිතක් පාරනවා. ගන්ධ සුවඳ බලන හිතක් පාරනවා. රස බලන හිතක් පහළ වුණා. පහත ලබන හිතක් පහළ වුණා. හිතක් පහළ වුණා. ඊළඟට ඒක ඉතින් දැනගන්න ඕනේ. මේක විශාල යෝගාවචර ජීවිතය ඉතාමත්ම විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේක වෙන්නේ විපස්සනා අපි දන්නවා අභ්‍යවකාශය තාමත්ම සූර්යාලෝකයෙන් බබලන. මේ අභ්‍යවකාශයේ සූර්යාලෝකයේ තියෙන බවට පරිවර්තනය කරලා එවන්ද වස්තුවක් ආකාශයෙන් නැත්නම් අපිට තේරෙන්නේ නැහැ. අnder අලෝකවත් වස්තුවක් නෙවෙයි. අධ්‍යවකාශයේ තියෙන සූර්යාලෝකයේ ගැටීම නිසා ප්‍රකාශ භාවයට පත් වෙනවා. ඒ වගේ තමයි මුළු ලෝකෙම විඥානයේ ඉස්හාමත්ව ප්‍රභාසාව. අබස්තර නිකම් භික්ෂුවේ චිත්ත. ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට. ඒ නිසා බාහිර වස්තු ගැටීම යුතුමයි නිවන් දකින්න. ගැටෙන හැම වෙලාවෙකම දැනගන්න ඕනේ ගැටුර මේ සිද්ධ වෙන්නේ තදායතන වල මෙන්න මේ ආයතන. මේ දැනගැනීම ඉස්හාම වැඩ. මෙතෙන්දි හොඳ නරක දෙක බලපාන්න. අවශ්‍ය වෙලා තියෙන දැනගන්න එක විතරයි දැනගන්නකොට ඒ තාක්කල් සූර්යාලෝකේ වාගේ අභ්‍යවකාශයේ තියෙන අර විඥානයේ පවතින බව නාම රූපෝත් හැපින ප්‍රකාශය. මේ චිත්තක්ෂණේ භාවනා චිත්තක්ෂණය. මේක පැන්නවන මේකට ප්‍රමාද වුණා නම් අපි හිතනවා නම් කන් දීලා අපිට නිවන් දකින්න පුළුවන් කියලා. සිල්ලකල නිවන් දකින්න පුළුවන් කියලා. සමත භාවනා කළ විපස්සනා මේ සමත භාවනා කරන නිවන් දකින්න පුළුවන් කියලා. මේ චිත්තක්ෂණය දෙන්නේ සසහාතක්. අනිවාර්යයෙන් මේක දරගන්න. ඉතින් ඒක නිසා අපි මේ දන් දෙනකොට, සිල් ලක්නකොට, සමත භාවනා කරනකොට, විපස්සනා භාවනා කරනකොට හැම වෙලාවෙම බලන්න ඕනේ හිත දැන් ආශ්‍රය කරන මෙන්න මේ ආයතන. මෙන්න මෙතෙන්ද එළි වුණා නම් මෙන්න මෙතෙන්ද අපේ අවධානය යොමු වුණා නම් මේ වෙලාවේදී ඒ අනිකාරයේදී චිත්තක්ෂණයේදී එක්ක හිත පේන්න පුළුවන්. එහෙම නැත්නම් ద్వාරයේ පේන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණ පේන්න. කොයි එක පෙනිය යුතුද කියලා නැහැ. නමුත් බලන්න ඉන්නකොට ඉන්නකොට මේ දෙක තුනම වේ. දෙක තුනේම එකවරාට එකයි වේ. එනිසා අපි අවබෝධ කරගන්න චිත්තක්ෂණ රාශියක් යන්න ඕනේ. අපි අමාරු වැඩෙන සංකාරගත වෙන කෙලෙස්ට උපදින්නත් චිත්තක්ෂණ රාශියක් යන්න. මේක ඝන සංඥාවක් කියලා. ආරම්භන කුච්චිය කියලා කියනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක මේ තේරම බලා ගන්නත් බෑ කෙලෙස් ගලවන්න. නිසා භාවනාවකට බොහෝ වාරයක් කරන්න. මේ සඳහා අප්‍රතිහත ධෛර්යයක් ඕන. මේ සමහර වෙලාවට මේ වගේ ධර්ම කරුණු අහන කොට අන්න ඒ යටපත් වෙච්ච සීතල වෙච්ච කම්මැලි වෙච්ච කම්මැලි වෙච්ච අප්‍රතිහත ධෛර්ය නැගිටින. ඒක ගැටියක් ධර්මයේ තියෙන. ඒ නිසා ධර්මයෙන් දෙන්නේ ගැඹුරු. ඒ ධර්මපතාන දුක් අපි ගැඹුරක් මේ සාකච්ඡා කරන බව මම මතක් කළා. නමුත් මම නැවතත් සන්තෝෂ ප්‍රකාශ කරනවා අපිට මේ වගේ ධර්ම ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ මේ වගේ පිළිසක මේ වගේ තැනක් කරනවා. ඒ දාපි හරි වාසනාවන්ත පිටක් කියලා හිතා ගන්න වෙනවා. හිතා ගන්න පුළුවන්. ඒ නිසා උදාහරණයක් වෙමු. මේ කර්ම කොටස අපේ මේ කරගෙන යන භාවනාවට ඉස්සෙල්ලා කරගෙන මේක සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙයක් නෑ. කරන හැම වෙලාවෙදීම වෙන දෙයට මේ ධර්මාලෝකේ වටගත්තන පැහැදිලි නවම් භාගයක් තියතික. අප්‍රමාද ශක්තිය කියලා කියනවා. ඊ අප්‍රමාද ශක්තියම අපේ ධර්ම කොටාගෙන ඉඳලා ප්‍රතිවේවා සංසාරණාවේ අදට නිමිදලා